ආයුබෝවන් අරුත්බර අලුත් දවසක් ප්‍රාර්ථනා කරනවා සියස රූපවාහිනිය නරඹන ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට අදත් අප ආරම්භන වැඩසටහන සුගත පද විවරණ වැඩසටහනට අද දවසේත් අප ඊ타ත්ම ගෞරවයෙන් මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට ආරාධනා කළා නම කියන්නට අවසරයි ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වන් වහන්සේ අපේ හම්දුරුවනේ සාදු නාදනං බව වහන්සේ බොහෝමත්ම ගෞරවයෙන් මැදිරි පරිශ්‍රයට පිළිගන්නවා ඉතාමත්ම ගෞරවයෙන්. අපේ හම්දුරන් වහන්සේ සමගින් මේ කෙරෙන වැඩසටහන දියත් වන මොහොතේ හැමදාමත්ම වගේ අප ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා මේ වැඩසටහන් සියල්ල මෙලෙස දියත් කරන්නට සත්ජන සමාජයක් පතන අප නාලිකාවේ ගරු සභාපති පී.කේ.යු. අධිකාරම් මැතිතුමා, එම මැතිණිය කාන්ති අධිකාරම් මැතිණිය, ඒ වගේම ගරු අධ්‍යක්ෂ සඳරුවන් අධිකාරම් මැතිතුමන් ප්‍රමුඛ අපේ වැඩසටහන නිෂ්පාදකතුමා ඇතුළු කාර්ය මණ්ඩලය. සියලු දෙනාගේ සවිශක්තියෙන් මෙලෙසින් මේ වැඩසටහන සුගත පද විවරණ ලෙසට කලෙලි දකින මොහොතක මේ වැඩසටහන දියත් වන්නේම අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාවලට සවන් දෙන දහස් සංඛ්‍යාත උවැසි උවැසියන්ගේ ඉල්ලීම් පරිදි විශේෂයෙන්ම දෙස් විදේශගත බොහෝ පිරිසක් ඉල්ලුවා අපේ හාමුදුරුවනි පුළුවන් නම් රේරුකාණේ චන්ද විමල නායක ස්වාමින්වයන් වහන්සේගේ සුරතින් රචිත පන්හිඳෙන් රචිත මේ පොතපත පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් හොඳ හැටි හරි හැටි ලබා දෙන්නට කියලා. ඉතින් ඒ ඉල්ලීමට ඇහුම්කම් දෙමින් සහ සමාජයේ යන වැරදි මඟ නිවැරදි කිරීමේ ආකල්පෙන් තමයි අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසනාවෙන් සුගත පද විවරණ වැඩසටහන මෙලෙස ආරම්භ වුණේ. අපේ හාමුදුරුවනි, අපි කතා කරමින් සිටියේ වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන මෙන්න මේ ඊ타ත්ම වටිනා බෞද්ධයින්ට අත්පොතක් බඳු වෙච්ච මෙන්න මේ පොතේ තිබෙන කරුණු කාරණා පිළිබඳව. හම්දුරනේ වංචක ධර්ම කියන්නේ බොහොම සූක්ෂමව අප තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන් දෙයක්. ලෝකය රවට්ටන්න යනවා නෙවෙයි. නමුත් නොදැනී අපි අපට රැවටෙනවා කියන වග ඔබ වහන්සේ නිරන්තරයෙන් පසුගිය වැඩසටහන් තුල ක්‍රියාත්මක වෙන මේ වැඩසටහන් අධීරයේදී පැහැදිලි කළා මනාවට. අද හම්දුරනේ අපේ අලුතෙන්ම පටන් ගන්න මේ වැඩසටහනේ මීළඟ පියවරට නැත්නම් මීළඟ තේමාවට එකතු වෙන්න කැමතියි. ධර්මදේශනා කාමතාවේශයෙන් වංචක ලෝභය. අපේ හැඳුරුවනි. අපි අද සාකච්ඡාව එතනින් ආරම්භ කරමු. තෙරුවන් සරණයි හැම දිනාටම ශහන් මහත්තයා දැන් අපි පසුගිය සති කීපෙම කතා කරමින් ආවේ ලෝභයේ අංශ තුනක් තියෙනවා. නොලැබූ සම්පත් ලැබීමේ ලෝභය, ඊළඟට ලැබූ සම්පත් පවත්වා ගැනීමේ ලෝභය සහ ඉන්ද්‍රිය පිනවීමේ ලෝභය. ඒතර මේකෙන් පළවෙනි කොටස ගැන තමයි අපි මේ තාම කතා කරන්නේ උදාහරණ සහිතව නොලැබූ සම්පත් ලැබීමේ ලෝභය. එතකොට මේ නොලැබූ සම්පත් ලැබීමේ ලෝභය ක්‍රියාත්මක වෙන එක්තරා ආකාරයක් තමයි මේ ධර්මදේශනා කාමතාවය කියලා කියන්නේ. එතකොට අපි පසුගිය සතියේත් සාකච්ඡා කළා ගිහි පැවිදි බාලමහලු තරුණ ස්ත්‍රී පුරුෂ හැම කෙනෙක් තුලම මේ ක්ලේශ ධර්මයන් ක්‍රියාත්මක වුණාට ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඕනෝන්ගේ සිතුම් පැතුම් ආකල්ප සහ ඔවුන් ජීවත් වෙන ඒ පසුබිමට අනුරූපීවයි. මොකද ඒ අය ජීවත් වෙන පසුබිමට පිටස්තරින් ක්ලේශයන් මතුවෙන්නට ඉඩක් නැහැ. මොකද ඔවුන්ගේ චිත්ත සංකල්පනාවන් හැසිරෙන සීමාව මත තමයි ඔවුන්ගේ මනෝභාවයන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් මේ මේ කාරණේ විශේෂයෙන් දක්වන්නේ මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධව කතා කරනකොට භික්ෂුන් වහන්සේලාට නිතර මහජනයාට අනුශාසනා කරන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ අනුශාසනා කරනකොට අනිත් අයට ධර්ම කරුණු පහදා දෙන භික්ෂුන් වහන්සේ පිළිබඳව ලොකු ප්‍රසාදයක් සමාජය තුල ඇති වෙනවා. එතකොට ඒ දේශකයන්න් වහන්සේට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී ගලා එන්නට පටන් ගන්නවා. දැන් මේ කාරණය දකින කෙනෙකුට ඒ ධර්මදේශනා කිරීම ලාභ සත්කාර ලබන්නට ඊටාම හොඳ ක්‍රමයක් නේද කියන ආකල්පය මතුවෙනවා. හැබැයි දැන් මේ ආකල්පය මතුවෙනකොට වංචනික අදහස් තියෙන කෙනා කෙලින්ම බණ කියන්නට පටන් ගන්න පුළුවන් අනිත් අයගේ ලාභ සත්කාර ලබන්න. එතකොට ඒක එච්චර හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි. නමුත් යම්කිසි සත්භාවයකින් කටයුතු කරන හොඳ හැඟීමෙන් කටයුතු කරන භික්ෂුන් වහන්සේ එහෙම Tamanගේ මනසේ මතුවෙන්නේ ලෝභයට ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ ධර්මදේශනා කළාම ලාභ සත්කාර ලැබෙනවා. ලාභ සත්කාර බලාපොරොත්තුෙන් බණ කීම යෝග්‍ය දෙයක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේ අගය කළ දෙයක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුන්ගේ ලාභ සත්කාර බලාගෙන නෙමෙයි ලෝකයා කෙරෙහි කරුණා මෛත්‍රියෙන් ධර්මදේශනා කිරීමයි සුදුසු කියන්නේ. ඒ නිසා ගුණවත් භික්ෂුව කොයිම අවස්ථාවකවත් ඒ විදිහට ලාභ සත්කාර බලාපොරොත්තුෙන් කීර්ති ප්‍රසාද බලාපොරොත්තුෙන් බණ කියන්නට හිතුණට ඒකට Tamanගේ මනස ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැති වුණාට තාම උන්වහන්සේ ලෝභය දුරු කරලා නැහනේ. ලෝභය දුරු කරලා නැති නිසා ඒ කීර්ති ප්‍රසාද ලාභ සත්කාර ලැබීමේ රුචිකත්වය තවම උන්වහන්සේ තුලත් යම් ප්‍රමාණයකින් පවතිනවා. ඒ පවතින රුචිකත්වය ඊට පස්සේ ඍජුව මතුවෙන්නට උන්වහන්සේ ඉඩ දෙන්නේ නැහැ නේක. තලලා යට කරනවනේ. ඒ යට කරනකොට ඒ ලාභ සත්කාර කීස ප්‍රසාදාදී ලැබීමේ රුචිකත්වය උන්වහන්සේගේ ආකල්පයට අනුරූපව කරුණා මෛත්‍රියෙන් අන් අයගේ යහපත වෙනුවෙන් දහම් දෙසීමේ කැමැත්තක් හැටියට මතුවෙන්න පටන් ගන්නවා. එතකොට උන්වහන්සේට දැනෙන්න ගන්නෝ නෑ මම නම් කවදාවත් ලාභ සත්කාර කීර්ති ප්‍රසාද ආදී බලාපොරොත්තු වෙන්නම් බණ කියන්නේ නැහැ. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒක බුදුහාමුදුරුවෝ අගය කරන ක්‍රමයක් නෙමෙයි. හැබැයි බණ කිව්වොත් ලෝකයට යහපතක් වෙනවනේ. ලෝකයට අර්ථයක් සිද්ධ වෙනවනේ. ඒ සඳහා කරුණා මෛත්‍රියෙන් මම බණ කියන්නට ඕන කියලා ඒ බණ කීම පිළිබඳව ලොකු උනන්දුවක් වෙනදට වඩා ලොකු උද්‍යෝගයක් උන්වහන්සේ තුල ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ඇති වෙනකොට උන්වහන්සේට හැඟෙන්නේ දැන් මේ කරුණා මෛත්‍රියෙන්නේ මම මේ ලෝකයා ගැන හිතලානේ. මේක කරන්න යන්නේ කියලා. දැන් මුලින් ඒක ආවේ ලාභ සත්කාර පැත්තෙන්. ලාභ සත්කාර පැත්තෙන් එනකොට උන්වහන්සේ දන්නවා මේ ඉන්නේ ලෝභයයි කියලා. දැන් මේ මනෝභාවය එන්නේ මහජනයාගේ පැත්තෙන්. ලෝකයට දහම් දෙසන්න. ලෝකයට දහම් දෙසන්න. ඒ අය කෙරෙහි යහපතක් කරන්න. මේ මිනිස්සු අසරණව ඉන්නේ. මේගොල්ලන්ට පිහිට වෙන්නට කෙනෙක් නැහැ. ඒ නිසා අපි මේ බණ ටික කියලා මේගොල්ලන්ට පිහිට වුණ නැත්නම් කවුද මේක කරන්නේ? එතකොට වැඩි දෙනෙකුට ඒක ඒ ඒ ධර්ම මේ ප්‍රතිලාභය ලබා දෙන්න පුළුවන් කොහොමද? වැඩි දෙනෙකුට ඒ සත්කාරය කරන්න පුළුවන් කොහොමද කියලා එතකොට වැඩිපුර වැඩිපුර අර මහජනයාට වැඩි ප්‍රතිලාභයක් අත්කර දීමේ අදහස් වලින් ඒ මනෝභාවය විකසණය වෙන්නට පටන් එහෙම විකසණය වෙනකොට උන්වහන්සේට තේරෙන්නේ මේ එන්නේත් අර මුලින් ආපු ලෝභයමයි කියන එක උන්වහන්සේට වැටහෙන්නේ වැටහෙන්නේ නැති වෙනකොට උන්වහන්සේ බහුලව බහුලව ධර්මදේශනා කරන්නට පෙළඹෙන්නට පුළුවන්. හැබැයි ප්‍රත්‍යවේක්ෂා කළොත් සිහි කල්පනාවෙන් සිටියොත් උන්වහන්සේට ඒක හඳුනා ගන්නට පුළුවන් යම් යම් ගති ලක්ෂණ උන්වහන්සේ තුලම ප්‍රකට වෙනවා. දැන් මහානායක හඳුරේක මෙහෙම පැහැදිලි කරනවා. ධර්මදේශනා කාමතා වේශයෙන් පහළ වූ ලෝභයට රැවටි දහම් දේශන තැනැත්තා ලාභයක් නොවන තැන දහම් දෙසීමට මැලි වෙතත් එහි කාරණය ඔහුට නොඇතහේ. එතකොට දැන් ලෝකයාට යහපතක් කරන්න ඕන කියලා තමයි බණ කියන්න පටන් ගන්නෙ. පටන් ගත්තා වුණාට දැන් මේ වැඩේ කරගෙන යනකොට තමන්ට නිකන් හොඳ ගෞරවයක් ලැබෙන්නේ නැත්නම් තමන්ට සත්කාර ලාභ ආදී ලැබෙන ඒවා අඩු වෙනවනම් ඒ බඳු තැනක බන කියන්න පොඩි මැලි ගතියක් මනසේ ඇති වෙනවා. හැබැයි උන්වහන්සේට තේරෙන්නේ මොකක් නිසාද කියලා. ඉතින් අන්න ඒ තැන්වල ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් ඇත්තටම මොකද්ද මේ ඇති වෙන తত্ত্বය කියලා උන්වහන්සේට තමන්ගේ මනසේ තියෙන අර කාමච්ඡන්දයෙන් පොළඹවන ගතිය හරියට හඳුනා ගන්න පුළුවන්. හැබැයි ප්‍රත්‍යවේක්ෂා කළොත් එහෙම ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැතිනම් උන්වහන්සේට හිතෙන්නේ මේ මිනිස්සු මේ කිසි සැලකිල්ලක් නැහැ. ඊට වඩා ධර්ම ගෞරවය තියෙන්න ඕනනේ. එතකොට ධර්ම ගෞරවයේ තියෙන නොයිට වඩා සැලකිල්ලෙන් ඒවා කරන්න ඕනේ. මේ කිසි සැලකිල්ලක් නැහැ. දේශකයන්න් වහන්සේට කිසි ගරුසරුවක් නැහැ. උන්වහන්සේට කිසි පූජාවක් කරන්න සූදානම් නැහැ. ඉතින් ඔහොම පුළුවන් ද බණ කියන්න කිසිම ගරුත්වයක් නැතුව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ගෞරවය ඇති අයට ධර්ම දේශන්නට කියලා. ඒ නිසා මේ මිනිසුන්ට බණ කියලා වැඩක් නැහැ වගේ අදහසක් තමයි උන්වහන්සේට එන්නේ. හැබැයි යටින් ක්‍රියාත්මක වෙන්නේ අර Taman අපේක්ෂා කරන විදිහට ඒ ලාභ සත්කාර ටික නොලැබීම නිසා එතන මගහැරලා යනවා. ඊළඟට තව තමන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන ඇත්තටම සමහර තැන්වලදී ධම් කරුණු වටහා ගන්නට පුළුවන් ඥානවන්තයන් සිටියේදී එබඳු ඥානයක් නැති එබඳු ගරුසරු බවක් නැති නමුත් ලාභ සත්කාර බහුලව ලැබෙන තැන්වලට ධර්මදේශනාව සඳහා තමන් ඉදිරිපත් වෙන ගතියක් තමන් තුළ ප්‍රකට වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට අර හොඳට වටහා ගන්න පුළුවන් අයට බණ කියන්න ක්‍රියාත්මක වෙලා නැහැ. ඇත්තටම ධර්මය අවශ්‍යව ඒක හොයාගෙන එන කෙනාට බණ ටිකක් කියන්න සූදානම් වෙලා නැහැ. දැන් හොඳම උදාහරණයක් මේ ශහන් මහත්මයා දැන් වර්තමානයේ අපි දකිනවා ඇතැම් දේශකයන්න් වහන්සේලාට ආරාධනා බහුලව ලැබෙනවා. එතකොට ඇත්තටම ජීවිතේ යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙලා ගැටලුවක් ඇති වෙලා ඒක निराකරණය කරගන්නට අර දේශකයන්න් වහන්සේගේ අනුග්‍රහය අපේක්ෂාවෙන් ගමේ දායකයෙක් පන්සලට එනවා. පන්සලට එන්නේ ඇත්තට මේ මනුස්සයා යම්කිසි ප්‍රශ්නයක මැදි මැදි වෙලා. ඒ මනුස්සයාට ඒකට විසඳුමක් හොයා ගන්නට තමයි අර දේශකයන්න් වහන්සේ මුණ ගැහෙන්නේ. එතකොට ඒ දේශකයන්න් වහන්සේ කල්පනා කරනවා නම් මට ඔය මේ ඔය එක්කෙනෙකුගේ ප්‍රශ්න වෙනුවෙන් මට දගලන්න කාලයක් නැහැ. මට දැන් මේ බාරගත්තු ආරාධනා තියෙනවා. අනුන්ට බණ කියන්න යන්න. එතකොට එහෙම හිතනවා නම් ඒ භික්ෂුවගේ ධර්ම දේශනාව කුමක් සඳහාද? අර හැබෑවටම ප්‍රශ්නයක් ඇති වෙච්ච මනුස්සයා ඒ ගැටලුවෙන් निराකරණය කරලා ඒ මනුස්සයාට දහම දීලා සුවපත් කරන්න අදහසක් නැතිව අර බහුල පිරිසකට බණ කියන්න යන්නේ ඇත්තටම දහම දෙන්නටද? එතකොට අපි හිතමු දැන් අතන ඉන්නේ එක මනුස්සයයි. අපි අපි ගිහිල්ලා බණ කියනකොට දහහක් බණ අහනවා කියලා. දැන් ඒ දහසක් දෙනාම අර මිනිස්සයා වගේ අවශ්‍යතාවයේ ඇති අයමද? එහෙමයි. එතකොට දහසක් ඇහුවට ඒ දහසෙන් කී දෙනෙක් මේ ධර්මකාරණා හරියට තමන්ගේ ජීවිතේ ගැටලු निराකරණය කරගන්න යොදා ගනීවිද? සමහරට එක්කෙනෙක්වත් නැති වෙන්නත් පුළුවන්. හැබැයි අර දහසකට කියනවට වඩා අර එක මිනිස්සයාගේ ගැටලුවට අවශ්‍ය ධර්මකාරණේ කියා දුන්නා නම් ඒ මිනිස්සයා අනිවාර්යෙන් ඒ ධහමෙන් ප්‍රයෝජන ගන්නවා. එතකොට කුසගිනි වෙච්ච මිනිස්සයාටයි ආහාරය අවශ්‍ය. සන්තුෂ්තව ඉන්න මිනිස්සයන්ට කෑම බෙදන්නට නෙමෙයි. නමුත් අපි අපි ගොඩාක් කරන කුසල් දහම් වලදී අපිට නොදැනුවත්ව ওই ප්‍රශ්නේ ඇති වෙනවා. දැන් තව උදාහරණයක් මේවා කියනකොට තමයි අතරම සිහිපත් වෙන්නේ. එක් අවස්ථාවකදී ඔය 2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේහි වෙසක් පොහොයට අපේක්ෂා නොකළ තරම් විශාල පිරිසක් පන්සල් වලට සිල් සමාදන් වෙන්න ආවා. එතකොට දැන් සුපුරුදු විදිහට පන්සලේ උපාසක උපාසිකාවන්ට දානි බාරගත්තු දායක පිරිස දානි සකස් කරගෙන ගියා දහවලට නමුත් ඒගොල්ලන්ට කල්ලාතු විමසලා බලන්න බැරි වුණා වෙනත් වෙසක් පොහොය වලට වගේ හිතාගෙන දානි හදාගෙන ගියාට ඒ වගේ දෙතුන් ගුණයක් සෙල් සමාදන් වෙලා ඉන්නවා. දැන් මේගොල්ලෝ ගෙනාපු දානේ ප්‍රමාණවත් නැහැ. ඊට පස්සේ දැන් මොකද්ද කරන්නේ? දැන් උයන්න වෙලාවකුත් නැහැ. දැන් දවල් වෙලා. ඊට පස්සේ පන්සලේ හාමුදුරුවෝ කියනවා අන්න අසවල් තන දන්සලක් තියෙනවා සමහරට කෑම හදලා තියෙනවා නම් ඉක්මනට ගිහිල්ලා බලලා ඒ අයගෙන් ආහාර ටිකක් අරගෙන එන්න. ඒතකොට දැන් උයන්න වෙලාවක් නැහැ. ඉතින් අර දායක පිරිස කීප දෙනෙක් භාජනත් අරගෙන ගියා. ගිහින් බලනකොට ඇත්තට මෙතන කෑම සකසලා. ඊට පස්සේ කිව්වා මෙහෙමයි අපි දානේ සකස් කරගෙන ආව පන්සලේ දායක මේ උපාසක උපාසිකාවන්ට දානෙමදි ඒ නිසා මේ අපිට හාමුදුරුවෝ කිව්වා පුළුවන් නම් මෙතනින් කෑම ටිකක් අරගෙන යන්න. එතකොට අර සංවිධායකයෝ මොකද කියන්නේ? නෑ නෑ මෙතන අපි කෑම හදලා තියෙන්නේ දන්සලට. කාටවත් දෙන්න නෙමෙයි. පන්සලට නෙමෙයි දන්සලට. <laughs> පන්සලට නෙමෙයි දන්සල. දැන් එතකොට දන්සලක් දීමේ පරමාර්ථය මොකද්ද? දන්සල දීමේ පරමාර්ථය කුසගින්නේ ඉන්න මිනිස්සුන්ට කෑම දෙන එක. ඒතොර කුසගින්නේ ඉන්න පිරිස සිල්වත් ගුණවත් පිරිස නම් ඒගොල්ලෝනේ ඒ දාණය ලබන්න සුදුසුම පිරිස. දැන් අර පන්සලේ ඉන්නවා සිල් සමාදන් වෙලා සිල්වත් එදා දවසේ සිල් ආරක්ෂා කරන සිල්වත් ගුණවත් පිරිසක් ඒ මිනිස්සුන්ට ආහාර නැති අවශ්‍යතාවයක් දැන් මතුවලා තියෙනවා. ආහාර අඩුකම නිසා දැන් ආහාරයේ අවශ්‍යතාවය මතුවලා. දැන් එතන තමයි අර හදාගත්තු දන්සලේ හදාගත්තු දාණේ ටික දෙන්න සුදුසුම තැන. නමුත් සංවිධායකයන්ගේ ඔළුව එතනට ක්‍රියාත්මක වෙන්න ඔවුන්ට බය තියෙන්නේ. දැන් මේ කෑම ටික හදාගෙන අර මිනිස්සු පොලිමේ එනකොට ඒ එන අයට කණ්ඩ දෙන්න තියෙන්න ඕන. ඒ පොලිමේ එන අය ඇත්තටම බඩගින්නේ ඉන්න අයද, ගෙවල් වල උයලා තියලා ඒක රැයට කන්න තියලා දවල්ට මෙතනින් කන්න එන අයද? ඇත්තටම ආහාර අවශ්‍යතාවයක් තියෙන අයද කියන එක නෙමෙයි ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට ඕන දැන් අපි දන්සල දෙනවා කියලා ප්‍රසිද්ධ කළා, පෝස්ටර් ගැහුවා, ගම පුරා එකතු කළා. දැන් මෙතනට කන්න එන මිනිසුන්ට අපි නිකන් අතදි ගෑරලා දෙන්න ඕන. අපේ දන්සලේ තමයි හොඳටම දුන්නේ කියලා පෙන්වන්නේ. එතකොට දැන් අර ඇත්තටම අවශ්‍යතාවය තියෙන තැනට එතනට දුන්නොත් මෙතන කෑම අඩු වෙනවා. අඩු වුණොත් දැන් අපි හිතු අපි හිතන විදිහට අත අතදි ගැරලා කණ්ඩ දෙන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට හඳුනේ දන් දෙනා විතර පේන්නේත් නැහැ නේ. දන් දුන්නා කියලා පේන්නේ නැහැ. මේක භාජන ටිකට දාලා පන්සලට පිටත් කළාන් පස්සේ අපි මේ දන්සලෙන් දානේ දුන්නා කියන එක ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔන්නෝම තමයි ආකල්ප. එතකොට දැන් එහෙමනම් අර දන්සැල දීමේ ඒ දානෙ දීමේ පරමාර්ථය මොකද්ද? ඇත්තටම කුසගින්නේ ඉන්න අය සුවපත් කිරීමද? අන් අයට ගුණධම් වඩන්න ඉඩකඩ සැලසීමද? එතකොට දන්සන් සම්ප්‍රදායක් ආරම්භ වුණේ මොකටද? පොහොය දවස්වලට වන්දනාවේ යන පිරිසට කුසගිනි නිවන්නටත් විශේෂයෙන් දුගී මගී යාචකාදීන්ට ආහාර පාන දෙන්නටත්. ඒතකොට දුගී මගී යාචකාදීන්ට අනිත් දවස්වල දෙන්නත් පුළුවන්. පොහොය දවසට දන් දෙන්නට, දන්සල් දෙන්නට සැලසුම් කරගත්තේ මොකටද? විශේෂයෙන් වන්දනාමාන කරන, පින්කම් කරන, විහාරස්ථානයේ ඒකරාශී වෙන එබඳු පිරිසගේ කුසගිනි නිවලා එදා දවසේ සුවසේ ගුණධම් වඩන සැලසුම්. එතකොට මේ ප්‍රධාන පරමාර්ථයේ ඔළුවේ නැහැ. අපි දන්සලක් දුන්නා කියලා ප්‍රචලිත වීම ප්‍රසිද්ධ වීම ඒයින් ලැබෙන කීර්තිය ලැබීම ඒයින් ලැබෙන ප්‍රසාදය ලැබීම ඒයින් තමන් ලබන ආත්ම තෘප්තිය ලැබීම එතකොට මේ හැම දෙයක් තුළම අවසානයේ තියෙන්නේ කාමච්ඡන්දය දැන් රේරුකාණ මහානායක හර තව තැනක දක්වනවා ඒක මේ ඉදිරියට කතා කරනවා දැන් අපි හිතමු සමහරු සත්තුන්ට කණ්ඩ දෙනවා දැන් ඔය තියෙන්නේ ගංගා අයින එහෙම තියෙන්නේ මාළුන්ට දාන්න අර පොරි විලඳ ආදී සකස් කරලා. ඒතර ඒ වගේනේ හින්දානවා. දැන් මේ සල්ලි දීලා කෑම අරගෙන තමයි අර මාළුන්ට දාන්නේ. ඇත්තටම මාළුන්ගේ කුසගිනි නිවන්නට නැත්තම් අර උඩ පැන පැන මේ පොර කකා කන හැටි බලන්නද? එතකොට තනි කරම අර තමන්ගේ නේත්‍ර පිනවීමේ කාමච්ඡන්ද. දර්ශන කාමය. එතකොට හිතාගෙන ඉන්නේ අපි මාළුන්ටත් කණ්ඩ දුන්නා එහෙම තමයි හිතන්නේ. ඒක දැන් ලොකු කුසලයක් හැටියට තමයි හිතන්නේ. නමුත් ඇතුළත ක්‍රියාත්මක වෙන වංචක ධර්ම. එතකොට ඒ වගේ සතුන්ට කෑම දීම, කුඩා දරුවන්ට කන්න දීලා සතුටු වෙන එක, සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාට දන් දෙන එක පවා උන්වහන්සේලාගේ කුසගිනි නිවල සුවසේ ගුණ දහම් වඩන්න සලස්සන අදහස නෙමේ අපි හාමුදුරුවන්ට දානයක් දුන්නා කියලා ලබන ආත්ම තෘප්තිය. සමහරට හඳුන කී කියත් යනවනේ මෙච්චර හඳුරුවන් වහන්සේලා පිරිසක් වැඩම වැඩි අපේ දානෙට අපි මෙහෙමයි තාම හොඳට දුන්නා ලස්සනට දුන්නා විශාල පිරිසක් ආවා අපේ දානේ මොකක්වත් අඩුයි කියන්න තිබුණේ ඉතින් මේ ඔක්කොමත් දාණයට වැදගත් වෙන්න පුළුවන් හැබැයි ප්‍රධාන කාරණේ තමයි චේතනා හම්බික්කවේ කම්මම් වදාමි කියලා බුදුහාර දේශනා කරන්නේ මොකද්ද චේතනාව මොකද්ද අදහස ඒ ආත්ම තෘප්තියක් ලබලා අපි මෙහෙම වැඩක් කළා කියලා තෘප්තිමත් වීමද එහෙම නැත්නම් ඒ දාණයෙන් අනුන්ට යහපතක් කිරීම. අන්න ඒ වගේ හුඟක් තැන්වලදී අපේ සිත් වංචක ධර්මයන්ගෙන් වැසී යනවා. ඉතින් අන්න ඒ වගේ කාරණයක් තමයි මේ ධර්මදේශනාව සම්බන්ධව කියන්නේ ධර්මදේශනාව හොඳ දෙයක්. අනුන්ට දහම් කරුණු කියලා මඟ පෙන්වීම හොඳ දෙයක්. නමුත් ඒ හොඳ දේ කරන්නට ඉදිරිපත් වෙන්නේ අවශ්‍යතාවයේ ඇති තැනද එහෙම නැත්නම් තමන්ට වැඩි කීර්තියක් ප්‍රසාදයක් ප්‍රතිලාභයක් ලැබෙන තමන්ගේ ආත්මගරුත්වය රැකෙන තමන් සමාජය තුල කැපී පෙනෙන අවස්ථාද තමන් වැඩිපුර තෝරා අන්න ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් තමයි හරියටම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ ධර්මදේශනා කිරීමේ කැමැත්ත තුල ඇත්තටම තියෙන කාමච්ඡන්දයේද ලෝකය සුවපත් කිරීමේ කරුණා මෛත්‍රියද කියන බව. ඊළඟට මහානායක හඳුරෝ එහිදී පැහැදිලි කරනවා ධර්මදේශනා කාමතා කුසල ඡන්දේ රූපයෙන් පහළ වූ ලෝභයාගේ මෙහෙයුමෙන් දහම් දේශන තැනැත්තාගේ දේශනාව ඍජුව කරන සුද්ධ දේශනාවක් නොවේ. මහජනයා ස්වර්ගමෝක්ෂ මාර්ගයේහි පිහිටවීමට වඩා ඔහු බලාපොරොත්තු වනුයේ ජනයාගේ සිත් සතුටු කිරීමටය. ජනයාගේ සිත් තමා කෙරෙහි පැහැදවීමටය. එබැවින් ඔහුගේ දේශනාව ඔහුට නොදැනීම වාගේ ඒ අතට යයි. එයින් ඔහුගේ ධර්මයේද ඔහුට නොදැනීම නියම බුද්ධ ධර්මයේ නොව ප්‍රතිරූපක ධර්මයක්. ඒ කියන්නේ ධර්මයේ වැනි දෙයක් වන්නේය. මෙසේ රැවටීමක් නැතිව ලාභය සඳහාම දහම් දෙසන් නොද ඇත්තාහ. ඔහු තුමු රැවටුනෝ නොව දැන දැනම ලෝ රවටන්නවා. එතකොට නායක හම්තුරු මෙතනදිත් පැහැදිලි කරනවා දැන දැනම ලෝකේ රවට්ටන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ මේ වංචක ධර්මයට රැවටලා නෙමෙයි. ඒ වංචක ධර්මයට රැවටිච්ච අය ඇත්තටම ලෝකේ සුවපත් කරන ලෝකයට කරුණා මෛත්‍රියෙන් බණ කියනවා වගේ අදහසින් තමයි කටයුතු කරන්නේ. හැබැයි එහෙම කටයුතු කළාට ඔවුන්ගේ ධර්ම දේශනාවේදී හැබැයි ධර්ම කරුණු මතු කරනව වෙනුවට අර මහජනයා Tamanට පහදින පහදින පැතිවලට තමයි වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ. දැන් ශහන් මහත්මයා අපිට පැහැදිලිව පේනවා වර්තමානයේ ධර්මදේශකයන් වහන්සේලා ගත්තන් පස්සේ හුඟක් දෙනා මහජනයා hina වෙනවා නම් යම් කාරණයකට එහෙම කරුණු තමයි වැඩිපුර කියන්නේ. මහජනයා කඳුළු සලනවා නම් යම් කාරණයකට එහෙම කරුණු තමයි වැඩිපුර කියන්නේ. එතකොට කවියට නම් මහජනයා සතුටු වෙන්නේ වැඩිපුර එකතු වෙන්නේ. එතකොට කවි කියන්න පටන් ගන්නවා. සින්දුවට නම් මහජනයා වැඩිපුර එකතු වෙන්නේ සින්දු කියන්න පටන් ගන්නවා. එතකොට කතන්දර කියනකොට නම් මහජනයා වැඩිපුර කතන්දර කියන්න පටන් ගන්නවා. එතකොට මහජනයා අනිත් අයට ඇනුම් පද කියනකොට නම් මහජනයා වැඩිපුර ඒකට සතුට වෙන ඇනුම් පද කියන්නට පටන් ගන්නවා. එතකොට ධර්මයේ විකෘති කරලා Tamanට ඕන අත්නෝමතික අර්ථකතන දක්වනකොට නම් ආ මේක වෙනස් එකක්. මේ තමයි අර සාම්ප්‍රදායික ධර්මය නෙමෙයි මේක අලුත් ධමයක් අමුතු ධමයක් කියලා තාර්කිතයි විද්‍යාත්මකයි කියලා වෙනම ප්‍රවණතාවයක් ඇති කරන්න පුළුවන් එතකොට නම් වැඩි පිරිසනේ ඒ පැත්තට හරවන දැන් අද කාලේ මේ සමස්ත ධර්මය තුළම විවිධ විකෘතීන් නායක හම්දරකට සිහිපත් කරන ධර්ම ප්‍රතිරූපක ප්‍රතිරූපක කියලා කියන්නේ ඒ වගේමයි හැබැයි ඒක නෙමෙයි එතකොට ඒ බඳු විකෘතීන් සමාජය තුල සියදහස් ගණන් අද දේශකයන් තුලින් නිර්මාණය වෙමින් පවතින ගිහි පැවිදි දෙපිරිස තුලින්ම කුමක් නිසාද වංචක වශයෙන් අර කාමච්ඡන්දයෙන් මනස මුලා කරමින් නොලැබූ සම්පත් ලබන්නට කීර්ති ප්‍රසාද ලබන දැන් සමහර භික්ෂුන් වහන්සේලා සහ ගිහි දේශකයෝ අපිට පෙනෙනවා ඒගොල්ලෝ පරිස්කාරයක්වත් අපේක්ෂා කරන්නේ නැහැ. හම්බ වෙන පරිස්කාර පවා අනිත් අයට දීලා යනවා. එතකොට උන්වහන්සේලා කිසි ලාභයක් අපේක්ෂා කරන්නේ නැහැනේ වගේ තමයි බැලූ බැලමට පෙනෙන්නේ. නමුත් ලාභය කියන්නේ පරිස්කාරයම විතරක් නෙමෙයි සමහර කෙනෙක් සතුටු වෙන්නේ ඒ ඇති වෙන ප්‍රසිද්ධියෙන්. ඒක තමයි ඔවුන්ගේ අපේක්ෂාව. එතකොට සමහර කෙනෙක් අපේක්ෂා කරන්නේ ඒ මහජනයාගේ වන්දනාව, ඒ පිරිස් බලය, ඒ ගෞරවය, ඒ බුහුමන, එතකොට මේ විදිහට එක එක්කෙනාගේ අපේක්ෂාවන් විවිධ වෙන්න පුළුවන්. මිල මුදල්ම නෙමෙයි, පරිස්කාරම නෙමෙයි. එක එක්කෙනාගේ කාමච්ඡන්දයට ගෝචර වෙන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේක අනිත් අය දිහා බලලා ලෝකෙට චෝදනා කරන්න පෙළඹවීමක් නෙමෙයි අපි මේ කරන්නේ. තම තමන්ට දේශකයා විසින් තමන් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ. තමන් මේ දේශනාව කරන්නේ සත්භාවයෙන්ද, නියම බුද්ධ දේශනාව සමාජගත කරන අදහසින්ද එහෙම නැත්නම් වෙනත් ආකල්පයක් මතද අපි මේ පිහිටා කටයුතු කරන්නේ. එතකොට බුදුහාමුදුරුව අපට නිර්ණායකයක් දෙනවා මේ ධහම බොහෝ දෙනා අසත්වා අසා පහදිත්වා පැහැදිලා පැහැදුණු ආකාරයෙන් මා කෙරෙහි පිළිපදීවා. මෙසේ යම් කෙනෙක් ධම් දේශනාවක් ඒ ධර්ම දේශනාව අපිරිසිදු දේශනාවක්. යම්කිසි කෙනෙක් හිතනවා නම් මේ ධම බොහෝ දෙනෙක් අසාවා අසා තථාගත සද්ධර්මය ගැන පහදීවා පැහැදී ඒ ධර්මයට අනුකූලව ක්‍රියාත්මක වේවා කියලා හිතනවා නම් අන්නේ දේශනාවයි සැබෑ පාරිශුද්ධ ධර්ම දේශනාව හැටියට අපේ හැඳුනේ දැන් මට මෙන්න මෙහෙම අහන්න හිතුණා. දැන් අපේ වැඩසටහන හැඳුනේ හරි වෙනස් ආකෘතියකට යන වැඩසටහනක් එකක් මේ පොත විග්‍රහ කරනවා. අනිත් අතට බොහන්සේ ප්‍රායෝගික තලයේ මේව ක්‍රියාත්මක වෙන්න පුළුවන් උදාහරණ හරි අපූර්වට අපේ ජීවිත තුළම අරගෙන දෙනවා. දැන් හැඳුරුවනේ අපි ප්‍රශ්න කරන්නේ මහජනතාවගේ පැත්තේ ඉඳගෙන නැත්තම් මේ මේ වෙලාවේ මේ වැඩසටහන නරඹන දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකින්ගේ පැත්තකට ඉඳගෙන. එතකොට කුකුල්පනේ සුදස්සේ ස්වාමීන් වහන්සේ කියන්නේ දෙස් විදෙස් බොහෝ රටවලට වැඩම කරලා ධර්ම දේශනා කරන හාමුදුරන් වහන්සේ නමක්. ඒ වගේම බොහෝ පිරිස්වල තියෙන හිතේ ගැටලු වලට පිළිතුරු දෙන්නට ඉදිරිපත් වෙන ස්වාමින් වහන්සේ නමක්. ඕනම වෙලාවක ඔබ වහන්සේට දුරකථන ඇමතුමක් ඕනම කෙනෙක් ගත්තොත් ඔබ වහන්සේ පිළිතුරු දෙනම පටිගත කිරීමක නොසිටියොත් අපේ හාමුදුරනේ මේ වගේ වංචක ධර්ම වලින් ඔබ වහන්සේ වැළකුණේ කොහොමද? මෙහෙමයි. දැන් ඇත්තටම ශහන් මහත්තයා ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් මට 100ට 100ක් කියන්න බෑ මම වංචක ධර්ම වලින් 100ට 100ක් වැළකී සිටිනවායි කියලා. ඒක මට එහෙම ප්‍රතිඥා දෙන්න බෑ. එහෙම ප්‍රතිඥා දෙන්න නම් අරහත්ත්වයටපත් වුනොත් විතරයි අපිට කියන්න පුළුවන් નિවරදිව පැහැදිලිව මම සම්පූර්ණ <laughs> වංචක ධර්ම වලින් නිදහස් වෙලා ඉන්නේ කියලා. එතෙක් මේ හැම මොහොතකම අපේ මනස උනත් වංචක ධර්ම වලට ඇද වැටෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි හැමතිස්සෙම තමන් තමන් ගැන සති සම්පජාඤ්ඤේ. සිහියෙන් නුවණින් මම මේ කරන දේ මේ කියන දේ මොන අදහසින්ද කියන්නේ. මේක ඇත්තටම ලෝකයට යහපත කරන අදහසින්ද? එහෙම නැත්නම් මේක ඇතුලේ වෙන අදහසක් තියනවාද? එහෙම හැම මොහොතකම දැනට උනත් මේ සාකච්ඡාව තුල උනත් අපි ඒ සති සම්පජාඤ්ඤයෙන් නොහිටියොත් මේ කතා කරන දේවල් තුලම උනත් අපේ මනසෙත් වංචක ධර්ම මතුවෙන්න බැරි කමක් නැහැ. ඒ ගැන අපට කොහොමවත් සහතිකයක් දෙන්න බෑ. ප්‍රතිඥා දෙන්න බෑ. වැලකිලා ඉන්නවා කියලා වැලකිලා ඉන්නවා එහෙම තහවුරු කරන්න බෑ. අපට කරන්න පුළුවන් මම වැලකී සිටින්නට උත්සාහ කරනවා. ඒ උත්සාහය තුළ අපට හැමතිස්සෙම සති සම්පජඤ්ඤය පවත්වන්න පුළුවන්. ඒ හැරෙන්නට අපිට ਸਰව සම්පූර්ණයෙන් මේකෙන් වැළකී සිටනවා කියලා එහෙම් ප්‍රතිඥා දෙන්නට පුළුවන් කමක් නැහැ ප්‍රත්‍යඥයෙක් හැටියට. අපේ හාමුදුරන් වහන්සේ මම අහපු ප්‍රශ්නෙට දීපු පිළිතුරෙන්ම හොඳටම මට පැහැදිලි වුණා හාමුදුරුවනි ඔබ වහන්සේ 100% ඔබ වහන්සේ ගැන සහතික නොදීම තුල වංචක ධර්ම වලට සූක්ෂමව හසු වීමේ කියන කාරණාවෙන් වැළකුණා කියන වග. අපේ හඳුරුවනි නොහිතපු මානික නොහිතපු විදිහකට අපේ සිත් තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේ අපිව නොයසේනම් අපේ නිවන් මඟ අහුරන කාරණාවක් පිළිබඳව මේ වංචක ධර්ම පිළිබඳව අපි කතා කරන්නේ. හඳුරන වහන්සේ වරින් වර මේ බරපතල වන්නටත් පුළුවන් නොවන්නටත් පුළුවන් විටක මේ හොඳ හිතින් වෙන්නටත් පුළුවන් විටක මේ නොදැනුවත්ව ක්‍රියාත්මක වෙන අපි හැමෝගෙම හිත් තුළ තියෙන්නත් පුළුවන් කියන කාරණාව. ඉතින් අපේ හම්දුරුවනේ මේ වැඩසටහනේ අප දියත් කරපු ප්‍රශ්න අතරේ දැන් මාතෘකාව තරමක් දුරට ඔබ වහන්සේලාගේ පැතිකඩටම අවතීර්ණ වෙලා කියලා හිතෙනවා. හාමුදුරන් වහන්සේලාගේ පැතිකඩෙම. දැන් හාමුදුරුනේ කෙනෙකුට කරුණාව දක්වන එක හරි උතුම් කාරණයක්නේ. කෙනෙකුට කරුණාව දැක්වීම තව කෙනෙක් අපේක්ෂා කරනත් කාරණාවක්. ඉතින් අපේ භික්ෂුන් වහන්සේලාගේ ස්වාමින් වහන්සේලාගේ අප දකින ඉතාමත්ම වටිනා ගුණයක් කරුණාව. හැබැයි හාමුදුරුවනේ දැන් අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා කරුණාවටත් මේ වංචක ලෝභය සූක්ෂම විදිහට ඇතුල් වෙලා කියලා මට හිතෙනවා. ඇත්තටම ශෙහන් මහත්මයා දැන් මේ කරුණාව කියන කාරණය හුඟක් වෙලාවට බොහෝ දෙනා පටලව ගන්න කාරණයක්. ඒ කියන්නේ දැන් අනුන්ගේ දුක දැකලා ඒ දුකෙන් අනිත් අය මුදවා ගන්න උත්සාහ කිරීම තමයි හැබැයි කරුණාව කියන්නේ. නමුත් ගොඩක් දෙනාට ඇති වෙන්නේ අනිත් කෙනා දුකින් මුදවා ගන්නවට වඩා අනිත් කෙනාගේ දුක දැකලා අනිත් කෙනාගේ ප්‍රශ්නය දැකලා ඒ පිළිබඳව තමන් සංවේදී වෙලා තමන් පීඩා විඳිනවා. එයාගේ ප්‍රශ්නේ තමනුත් අරගෙන. <laughs> එයාගේ එයාගේ එයාගේ ප්‍රශ්නේ තමන් විඳිනවා. එතකොට ඒ තමන් විඳින ගතිය එතන එතනදී තමන්ගේ මනස දුර්වල වෙනවා. එතකොට ඒක ඒක හැබෑ කරුණාව නෙමෙයි. හැබෑ කරුණාව වෙන්නේ අනිත් කෙනාගේ දුක හඳුනාගෙන අනිත් කෙනාගේ දුක දැකලා ඒ දුකින් ඒතනත්තා මුදවන්නට තමන් යම්කිසි ප්‍රමාණයකින් උත්සාහවත් වෙනවා නම් කැප වෙනවා නම් ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා නම් ඒක තමයි හැබැයි කරුණාව හැටියට ක්‍රියාත්මක විය යුත්තේ. ඒතර දැන් මෙතන කියන්නේ මහානායක හඳුරු පැහැදිලි කරනවා කරුණාව දැක්වීම වශයෙන් අනුන්ගේ සිත් සතුටු කර ඒ මගින් ලාභ සත්කාර ලබා ගැනීමේ ලෝභය සමහර විට කරුණාවේශයෙන්ම පහළවන්නේ මේ බොහෝ සෙයින් භික්ෂූන් කෙරෙහි සිදුවන කරුණකි සැබෑ කරුණාව දුක්ඛිතයන් පිළිබඳව ඇතිවන ධර්මයකි මේ ප්‍රතිරූපක කරුණාව පවත්නේ දුක්ඛිතයන් පිළිබඳව නොව පොහොසතුන් පිළිබඳවය මේ ප්‍රතිරූපක කරුණාවට රැවටුණු භික්ෂූහු තමන්ගේ පිහිටක් සොයා එන දුක්ඛිතයා පළවා හැර පොහසතාටත් පොහසතාගේ දරුවාටත් කරුණාව දක්වති. කරුණාවට පාත්‍ර වූ පොහසත්තුද අනේ අපේ හාමුදුරුව බොහෝ කරුණාවත් කෙනෙකයි පවසති. පසසති. පහදිති. එතකොට මේ විදිහට නායක හාමුදුරුව පැහැදිලි කරනවා දැන් කරුණාව යොමු වෙන්න ඕන කරුණාවට පාත්‍ර වෙන්න ඕන ඇත්තටම අසරණ පුද්ගලයා. ඒ අසරණ පුද්ගලයා වෙනුවට හුඟක් වෙලාවට දැන් කාරුණික කෙනාට අනිත් අයගේ ප්‍රසාදය සත්කාරය ලැබෙනවයි කියලා දැනගත්තහම ඒ අදහසින් අර වංචක ලෝභය ක්‍රියාත්මක වෙනවා කාමච්ඡන්දේ ක්‍රියාත්මක වෙනවා. ඒතර කාමච්ඡන්දේ ක්‍රියාත්මක වෙලා අර අසරණයෙකුගෙන් Tamanට ලොකු දෙයක් ගන්න බැහැනේ. එතකොට යමක් Tamanට ලැබෙන්නේ පොහසත් පුද්ගලයෙකි. එතකොට පොහසත් පුද්ගලයාගෙන් යමක් ලැබෙන නිසා පොහසතා කෙරෙහි වඩා කාරුණික වෙනවා, වඩා මුදුමුලක් විදිහට කතා කරනවා. පොහසතාගේ දරුවෙක් ආවන් පස්සේ ඒ දරුවා කෙරෙහි බොහෝම කාරුණිකව කතා කරනවා, ලං කරගන්නවා, ඇසුරු කරනවා, ඒ දරුවාගේ අවශ්‍යතා විමසනවා. එතකොට අර පොහොසත් පුද්ගලයාට දැනෙන්නේ අනේ අපේ හාමුදුරුවෝ හරීම කාරුණිකයි අපේ දරුවෝ ගැනත් කාරුණිකයි අපට හරීම ලෙන්ගතුයි ඉතින් මෙහෙම කෙනෙක් අපට මුණ ගැහුනෙත් නෑ වගේ ලොකු සද්ධාාවක් ඒ අය තුල ඇති වෙනවා ඉතින් නමුත් සමහර වෙලාවට ඇත්තටම දුක්ඛිතව උපකාර අවශ්‍ය කෙනෙක් ආවොත් ඒ තැනත්තා ප්‍රතික්ෂේප කරලා පළවා හරින්නට පුළුවන් මේ විදිහට සැබෑවට මේ මනෝභාවයන් ක්‍රියාත්මක වෙන්නේ කවර ආකාරයෙන්ද කියලා Tamanට ඕනනම් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න පුළුවන් අපි අර මුලින් සිහිපත් කළා වගේ ධර්මදේශනාව පිළිබඳව අපි පැහැදිලි කළා වගේ ඇත්තටම කරුණාව කියන්නේ මොකක්ද? ඒ මනෝභාවය નિවරදිව මා තුළ ජනිත වෙනවද කියලා ඕනනම් භික්ෂුන් වහන්සේට දැන් මේ කාරණේ භික්ෂුවට විතරක් නෙමෙයි ශහන් මහත්මයා. ගිහි පැවිදි ඕනම කෙනෙක් තුළ මේ తත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට තමන් තමන් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන මට්ටමට තමයි තමන්ට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සැබෑ කරුණාව මොකක්ද කියලා. දැන් හුඟක් වෙලාවට කරුණාව හෝ මෛත්‍රිය අපි තුල තියද කියලා ප්‍රත්‍යවේක්ෂණයකට යන්න හොඳම ක්‍රමයක් තමයි ශහන් මහත්මයා ප්‍රතිවිරුද්ධ පැත්තට යම් යම් ප්‍රශ්න මතු කරලා බැලීම. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු මෙත්තාව කියලා. එතකොට දරුවා කෙරෙහි මව තුල යම් මෛත්‍රියක් තියෙන්න ඕන. එතකොට අපි හිතමු දරුවාගේ යහපත અભිවෘද්ධිය ඒ මව විසින් බලාපොරොත්තු වෙනවා. යම් හේතුවකින් ඒ මව විසින් අපේක්ෂා කරන යහපත දරුවාට සිදු නොවුනොත් එතකොට මෑණියන්ගේ මනසට දැනෙන හැඟීම මොකද්ද? එතකොට මෑණියන්ට ඒකෙන් දුකක් ඇති වෙනවා නම් පීඩාවක් ඇති වෙනවා නම් එහෙනම් එතන තිබිලා තියෙන්නේ මෛත්‍රිය නෙවෙයි. එතන තිබිලා තියෙන්නේ තෘෂ්ණා මූලික බලාපොරොත්තුවක් විතරයි. එතකොට අන්න ඒ වගේ කාරුණික බව කියන එක ඇත්තටම කරුණාව කියලා කියන්නේ සිත සිසිල් කරන මනෝභාවය. දැන් අනුන් කෙරෙහි කරුණාව ඇති වුනහම අපේ මනසට අමාරුවක් දැනෙනවා නම් පීඩාවක් දැනෙනවා නම් දුකක් දැනෙනවා නම් එහෙනම් එතන තිබිලා තියෙන හැබෑ කරුණාව නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරනකොට දක්වනෝනේ කරුණා සීතල හදයන් කියලා. ඒතර බුදුරජාණන් වහන්සේගේ සිත කරුණාවෙන් සිසිල් වුණා. ඉතින් අනිත් අයගේ දුක දකිනකොට අපේ හිත රත් වෙනවා නම් අපේ හිතට පීඩාවක් ඇති වෙනවා නම් එතන හැබෑ කරුණාවක් වෙන්නට බෑ. දැන් සමහර වෙලාවට අපි දකිනවා සතෙකුට හිංසා කරනකොට දැන් අපි හිතමු ගෙම්බෙක් අල්ලගෙන ඉන්න අය ගැරඩියෙක් විසින් කියලා. එතකොට දැන් ගෙම්බා කෙරෙහි කරුණාවක් ඇති වෙනවා. කරුණාවක් ඇති වුණාට පස්සේ අර ගෙම්බා කෙරෙහි කරුණාව ක්‍රියාත්මක කරන්නට ගිහිල්ලා ඒ ගෙම්බා මුදව ගන්නට ගිහිල්ලා ගැරඩියාට තලා පෙලන්නට ක්‍රියාත්මක වෙනවා. එතකොට කරුණාව නම් ගෙම්බා කෙරෙහි තියෙන්නට ඕන ගැරඩියා කෙරෙහි තියෙන්න ඕන. එතකොට එක සතෙකුට කාරුණික වෙන්නත් අනිත් සතාට කාරුණික නොවෙන්නත් ඒ කරුණාව දෙවිධයකින් ක්‍රියාත්මක වෙන්න බෑ. අපි හැමදෙනේ ඔක තියෙනනේ අර දැන් ගෙදර ඇති කරන බල්ලා සහ පාරේ ඉන්න බලපැටිය බලපැටිය ගැන. එතකොට දැන් එහෙමනම් මෙතන මොකද්ද මේ ක්‍රියාත්මක වෙන්නේ? අර කරුණාව වගේ මතුවෙන්නේ අර ගෙම්බාට ඇති වෙන පීඩාව කෙරෙහි තමන්ගේ මනසේ ඇති වෙන ඒ සංවේදීතාව. ඒ සංවේදීතාවෙන් තමන් පීඩාවටපත් වෙනවා. තමන්ට ඕනකමක් ඇති වෙනවා. තමන් රුචි කරන පැත්ත ඒ කියන්නේ තමන් කැමති වෙන තමන් පක්ෂග්‍රාහී වෙච්ච පැත්ත බේරගන්න. එතකොට සමහරලාට අසරණකම නිසා වෙන්න පුළුවන් තමන් ඒ පැත්ත ගන්න. දැන් එක එක කාරණාවලදී අපේ අප විසින් සිත් ගන්නා පැති තියෙනවා. දැන් අපි හිතමු අපට කිසිම සම්බන්ධයක් නැති පිල් දෙකක් අතර ක්‍රීඩාවක් සිද්ධ වෙනවා කියලා. ක්‍රිකට් ක්‍රීඩාව හරි මොකක් හරි අපට කිසිම සම්බන්ධයක් නැහැ පිල් දෙකම. දැන් අපි බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට ටික වෙලාවක් යද්දී ඔය පිල් දෙකෙන් මොකක් හරි එක පිලක් අපේ සිත් ගන්නවා. එක එක එක කන්න අය දෙදෙනෙක් පුද්ගලයෝ දෙදෙනෙක් අපි දෙගොල්ලන්ම අඳුරන්නේ දෙගොල්ලම අඳුරන්නේ අපි හිතමු දැන් පුද්ගලයෝ දෙදෙනෙක් යම් කිසි සටනකේ දෙනවා කියලා. ඒතකොට ටිකක් වෙලා බලා ඉන්නකොට එක පුද්ගලයෙක් පිළිබඳව අපේ මනසේ වැඩි උනන්දුවක් ඇති වෙනවා. ඒ උනන්දුව ඇති වෙන්නේ එක්ක රූපේ නිසා වෙන්න පුළුවන්. එක්ක හැඩය නිසා වෙන්න පුළුවන්. එක්ක ජවය නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පුද්ගලයා අහිංසකයි වගේ හිතන නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වඩා ධාර්මිකයි සාධාරණයි වගේ හිතන නිසා මේ මොකක් හරි කාරණයක් පදනම් කරන අපි ඒක පිලක් ගන්නවා. ගත්තු වෙලේ ඉඳලා අපි උත්සාහ කරන්නේ අර අපි රුචි වෙච්ච පිළ රකින්නට අනිත් පිළ පරාජය වෙනව දකින. ඉතින් ඔය දෙයම තමයි අර ගැරඩිය ගෙම්බෙක් අල්ලගෙන ඉන්න අවස්ථාව දකිනකොට අපට ඇති වෙන්නේ අපි රුචි කරන පිළ බේර ගන්න අනිත් පිළට මොන හානියක් වුණත් කමක් නැහැ මොන විනාශයක් වුණත් කමක් නැහැ කියන තැනට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම වුණොත් එතන තියෙන්නේ හැබැයි කාරුණික බවක් නෙවෙයි කියන එක අපි තේරුම් ගන්න සමහර කෙනෙකුට බැරි වෙන්නේ එහෙම ප්‍රත්‍යවේක්ෂණයකට යන්නේ නැති නිසා. එතකොට මිනිස්සු සම්බන්ධ වුණත් කරුණාව ඇති වෙන්න ඕන කරන්නේ හැබෑවටම අසරණ භාවයේ තියෙන උදව්වක් ඕන කෙනෙකුටයි එතකොට මේ උදව්ව ඕන කෙනා සම්බන්ධවත් ඇති වෙන කරුණාව නිසා අපේ මනසේ යම් කම්පනයක් ඇති වෙනවා නම් පීඩාවක් ඇති වෙනවා නම් එතන තියෙන්නේ කාරුණික බව නෙමේ අනේකාගේ දුක භුක්ති විඳින ගතියයි. එහෙම නොවි අනේකාට කාරුණික වෙන්නට ඕන ඒ වගේම ඒ කරුණාව තුළ අපි තව කෙනෙකුට පීඩා කරන්න. දැන් සමහර වෙලාවට අපි දකිනවා සමාජයේ සමහරු ඉන්නවා දැන් අම්මා තාත්තා දුක්ඛිතව අසරණව මහපාරේ සිඟමන් යදිනවා නම් එතකොට ඒ සිඟමන් යදින්න මෑණියන් කෙරෙහි ඇතිවන කරුණාව නිසා ඒ මෑණියන්ගේ දරුවන්ට දෙස් දෙවල් තියන්නට අර මිනිස්සු ඉදිරිපත් වෙනවා ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ කුමක් නිසාද අර අදිසංවේදී බවත් එක. එතකොට මේ දෙපැත්තටම යන්නේ නැතිව කරුණාව කියන තැනදී අදිසංවේදීව අනේකාගේ පීඩාව භුක්ති විඳින්නෙත් නැතිව ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ ඒ කාරුණික වීම නිසා තව කෙනෙකුට සාප කරලා ඔහුගේ පිළ අරගෙන ඔහු බේර ගන්නට තව කෙනෙකුට හිංසා පීඩා කරන්න යන්නෙත් නැතිව අපට අනිත් කෙනා දුකින් මුදවා ගන්නට යම්කිසි උත්සාහයක් අපි තුල ඇති වෙනවා නම් එය තමයි හැබෑ කරුණාව. එතකොට දැන් මේ වංචක ධර්මයේ හැටියට කියන්නේ එතනදී යම්කිසි පුද්ගලයෙකුට පෙනෙනවා දැනෙනවා ඒ කාරුණික වෙන කෙනාට තමයි සමාජයේ අනිත් අයගේ සත්කාර සම්මාන උපකාර ප්‍රියශීලී බව ඇති වෙන්නේ කියලා ඒක දැක්කට පස්සේ Tamanගේ මනසේ ඒ විදිහට ලාභ සත්කාර ලබන්න Taman වංචනික වෙන්නට ඕන කියන අදහසක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කොහොමටවත් එහෙම දන දන වංචා කරනවා නම් ඒක කපටිකම එතකොට හැබෑවටම කාරුණික බව හොඳයි කියන ඒ සත්භාවය ඇති පුද්ගලයාට අර කාමච්ඡන්දය, ලාභ සත්කාර ලැබීමේ කැමැත්ත, අර පොහොසතුන් Taman වෙත නම්මා ගැනීම, ඒ අයගේ සිත් ගැනීම, ඒ අයගෙන් සත්කාර ලැබීම කියන එක කරුණාවත් එක්කලා මුසු වෙලා ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඉතින් ඒ විදිහට භික්ෂුන් වහන්සේලා තුල වුණත් වෙනත් කෙනෙක් තුල වුණත් ඒ කරුණාවේ වේසයෙන් මේ වංචක ධර්මය ක්‍රියාත්මක වෙන්නට පුළුවන්කම තියෙනවා. දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ අපි කතා කරමින් හිටියේ කරුණාවේශයෙන් වංචක ලෝභය පිළිබඳව අපේ හම්දුරුවනි කරුණාවේශයෙන් වංචක ලෝභය පිළිබඳව පැහැදිලි කරාට පස්සේ රේරුකාණි චන්දවිමල අපේ ස්වාමීන් වහන්සේගේ මේ වංචක ධර්ම කෘතියේ ඊළඟට තියෙන මාතෘකාව තමයි ශික්ෂාකාමතාවේශයෙන් වංචක ලෝභය දැන් සීලය රකින්නවා කියන කාරණාව යහපත් කාරණාවක් හැබැයි අපේ හම්දුරුවනි දැන් සැක හිතෙනවා ඊටාම සූක්ෂම විදිහට ඒ සීලයටත් මේ වංචාව එකතු වෙලා කියලා. ඒ ගැන විස්තර කරගමු අපි. ඔව් ඇත්තටම ශහන් මහත්මයා අපි දැන් මේ කතා කරන්නේ වංචක ධර්ම ගැන නිසා මෙතනදී මොනම යහපත් මනෝභාවයක්වත් මේ වංචක ස්වභාවයෙන් නිදහස් වෙච්ච තත්ත්වයක් තියනවා කියලා අපිට වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම සියලු දෙනාගේම සිත්වල ගොඩනැගෙන යහපත් කුසල මනෝභාවයන් වංචක ධර්ම වලින් යුක්තයි කියලා අපට කොහොමවත්ම කියන්න පුළුවන්කමකුත් නැහැ. එතකොට අන්න ඒ විදිහේ අවිනිශ්චිත තත්වයක් තමයි වංචක ධර්ම තුල තියෙන්නේ. හැබැයි ප්‍රතඥයෙක් හැටියට කෙලස් නොනැසූ කෙනෙක් හැටියට ප්‍රතඥයෙක් තුල පමණක් නෙමෙයි අවශේෂ අරහත්ත්වයටපත් නොවුණු ඕනෑම කෙනෙක් තුල ඒ වංචක ධර්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන් විශේෂයෙන් ප්‍රතඥ පුද්ගලයා තුල සක්කාය දිට්ඨියත් එක්කලා මේ වංචක ධර්ම විවිධ ක්‍රමවලින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් එතකොට අපි මුලිනුත් සිහිපත් කළා මේ தත්වය ගොඩනගෙන්නේ අර තමන් පාපය ප්‍රතික්ෂේප කරනවා අකුසලය ප්‍රතික්ෂේප කරනවා සත්භාවයට තමන් නැඹුරු වෙනවා ඒ සත්භාවය නැඹුරු වෙනකොට Taman තුල තියෙන අර දුර්වලකම ඒ සත්භාවය තුලින්ම සක්‍රිය වෙන්නට පටන් ගන්නවා. එතකොට ඒ වගේ ශික්ෂාකාමතාවයයි කියලා කියන්නේ සිල් රකින්නට කැමති බව. නායක හඳුරේ එක මෙහෙම පැහැදිලි කරනවා. ශික්ෂාකාමතා යනු සීලය මනාකොට රකිඩු කැමති බවය. සිල්වත් හොයයි ප්‍රසිද්ධ තැනැත්තාට මහජනයා පැහැදී වඩ වඩා පූජා සත්කාර කරනු දක්නා තැනැත්තාගේ පූජා සත්කාර පිළිබඳ වූ ලෝභය සමහර විට ඔහුගේ සිත්හි ශික්ෂාකාමතාවේශයෙන් පහළ වේ. ඒට රැවටුණු භික්ෂූහු තෙමේ සීලය වර්ණනා කරන්නකු හා අන්‍යයන්ට වඩා හොඳින් තමා සීලය ආරක්ෂා කරන්නකු බව ලොවට දක්වන්නේක්ද වන්නේ. දැන් ශයන් මහත්මයා මේකට හොඳ අත්දැකීමක් මට සිහිපත් වෙනවා. විදේශ රටක ධර්ම ප්‍රචාරය සඳහා අපි ගියපු අවස්ථාවක අපේ ලංකාවේ භික්ෂුන් වහන්සේලා විසින් ආරම්භ කරපු පන්සල් කිහිපයක් මේ රටේ තිබුණා. එක පන්සලකට අපි ගියාට පස්සේ එතන ඒ ලංකාවේ හාමුදුරුවෝ හැරුණකොට තව හිටිය විදේශීය හාමුදුරුවෝ නම. උන්වහන්සේ ඉංග්‍රීසි ජාතිකයෙකුත් නෙමෙයි වෙනත් ජාතිකයෙක්. උන්වහන්සේට ඉංග්‍රීසිත් පහසුවෙන් හසුරවන්න තේරෙන්නේ නැහැ. ඉතින් මටත් උන්වහන්සේගේ භාෂාව තේරෙන්නේ නැහැ. ඉතින් මම මම දන්න ඉංග්‍රීසියෙන් මම කතා කළාම උන්වහන්සේට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් නමුත් අපි දැකපු විශේෂත්වය මට ඒක හරියට තදින් හිතට කාවැදුනා. ඒ හාමුදුරුවෝ වයසිනුත් මට වැඩි. මං හිතන්නේ පැවිද්දෙනුත් මට වැඩි ඇති. නමුත් අපි ඒ පන්සලට ගිය තැන ඉඳලා ඒ පන්සලේ අපි රැඳී සිටිය සම්පූර්ණ කාල පරිච්ඡේදය තුල උන්වහන්සේ ඊටාම කරුණා මෛත්‍රියෙන් අපට සංග්‍රහ කළා. හැම සත්කාරයක්ම හොයලා බලලා අවශ්‍යතා සියල්ලක්ම ඉටු කළා. ඊට පස්සේ ධර්මදේශනා සඳහා තවත් ලංකාවේ පන්සලකට අපි ගියා ඒ රටේම. ගිහිල්ලා අපි ඒ හාමුදුරුව අපට වඩා වැඩිහිටි හාමුදුරුවමක් උන්වහන්සේට වන්දනා කරලා වාඩි වුණාට පස්සේ උන්වහන්සේ නොනවත් දක්වාම එක එක්කෙනාට චෝදනා කරන්න තමයි පටන් ගත්තේ. මේ අනිත් හාමුදුරුන්ට මේ ගිහියන්ට සීලය ගැන හැඟීමක් නැහැ, ಗುಣධම් ගැන හැඟීමක් නැහැ. අපි ඉතින් මේ ආරණ්‍යයට වෙලා අපි මේ සිල් රකින්නේ බොහොම අමාරුවෙන්, බොහොම දුෂ්කරව. නමුත් මේ මිනිස්සුන්ට දානේ ටිකවත් හරියට පිළිගන්නන්න ඕන කියලා එහෙම හැඟීමක් මතුවෙන්නේ නැහැ. ඉතින් සමහර හාමුදුරුන්ටත් එහෙමයි කියලා. ඉතින් පැය ගාණක් දැන් අනුන්ගේ අනුන්ට මේ සීලය ගැන උනන්දුවක් නැහැ. අපි විතරයි මේ සීලය ගැන උනන්දු වෙන්න වෙන අනිත් අයට එහෙම මොකක්වත් සංඥාවක් නැහැ කියලා ඉතින් නොනවත්තා කියනවා. ඉතින් පස්සේ මට ඒක හරියට තදින් හිතට දැනුණා. දැන් අර භාෂාවත් තේරෙන්නේ නැති හුවමාරු කරගන්න. අපේ රටේ අපේ ජාතිකයෙකුත් නොවන විදේශික අර හාමුදුරුවෝ අපි මේ පන්සලේ ඉන්න තාක්කල් කරුණා මෛත්‍රියෙන් අපට අවශ්‍ය දේවල් ටික සම්පාදනය කරලා ආගන්තුක සත්කාර ටික කළා. දැන් මේ හාමුදුරුවෝ ළඟට ගියන් පස්සේ ආගන්තුක සත්කාර වෙනුවට අර Tamanගේ සීලය ගැනත් අනිත් අය සිල් රකින්න උනන්දු වෙන්නේ නැති ගැනත් කියව කියව නිරන්තරයෙන් චෝදනා කරන එක තමයි. එතකොට ඒ මොකක් නිසාද අර සීලය පිළිබඳව තම ඇත්තටම උන්වහන්සේ සීලය ගැන උනන්දු වෙන කෙනෙක්. ඒක පසු කාලීනවත් මම සොයලා බලනකොට දන්න කියන අයත් අහලා බලනකොට උන්වහන්සේ ඉතින් සීලය ගැන හුඟක් උනන්දුවෙන් කටයුතු කරනවා. හැබැයි උනන්දු වුණාට ඒ අපි තමයි සිල් රකින්නේ අනිත් අයට එහෙම සීලයක් නැහැ. අපි තමයි ගුණවත් අනිත් අයට එහෙම ගුණයක් නැහැ. අර හැමතිස්සෙම අත්ුක්ඛංසන පරමම්බ. Taman ඉහලින් තියලා අනිත් අය පහත් සලකන්නට ක්‍රියාත්මක වෙන ගතිය. ඉතින් එහෙම ක්‍රියාත්මක වෙන්නේ කුමක් නිසාද? අර සීලයෙන් තමයි හැම විටම අනිත් අයගේ ප්‍රසාදයක් ලැබෙන්නේ සිල් රකින්න කෙනාට ඒ විදිහට ගෞරවයක් ලැබෙනවා කියන ඒ ආකල්පය ඇති වෙනකොට ඒ තමන්ගේ සීලයම හුවා දක්වමින් ඒ තුලින් අනිත් අයගේ ලාභ සත්කාර ලබන්න පෙළඹෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඊටාම සූක්ෂමව සිල් රැකීම හොඳයි සිල්වත්ව කටයුතු කිරීම හොඳයි. මොකද දැන් සමාජයක් එක්කලා වැඩ කටයුතු කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ යම් යම් දුර්වලකම් තිබුණා වුණත් ඒවා සමාජයට පෙන්වන්න යන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවද්දි දක්වලා තියෙන එක කාරණයක් තමයි අපසන්නන්නන්වා පසාදාය පසන්නානන්වා බිහියෝභාවයි. නොපැහැදුනොවුන් පහදින විදිහට පැහැදුනොවුන් වඩාත් පහදින විදිහෙන් කටයුතු කරනවා. එතකොට ඒක බුද්ධ ප්‍රඥාත්ය. හැබැයි එහෙමයි කියලා අර නොපැහැදුණු අය පහදින්න පැහැදුණු අය වඩාත් පහදින්න කියලා අපි වංචනික දේවල් කරන්න ගියොත් ඒක යෝග්‍ය නැහැ. හැබැයි මේ කතා කරන්නේ වංචනික දේවල් කිරීම සම්බන්ධව නෙමෙයි. අවංකවම තමන් සිල්වත්ව ගුණවත්ව කටයුතු කරනවා වගේ තමන්ට හැඟෙනවා. හැබැයි ඇතුළත තියෙන්නේ ඒ සීලවන්ත පුද්ගලයාට ගුණවන්ත පුද්ගලයාට තමයි අනිත් අය සත්කාර කරන්නේ. ඒ නිසා මෙන්න මේ විදිහෙන් හිටියොත් තමයි මේගොල්ලන්ගෙන් සැලකිලි ලැබෙන්නේ කියන ආකල්පය උන්වහන්සේටත් නොදැනි ඇතුළත සූක්ෂම විදිහට ක්‍රියාත්මක වීම. හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදි. හැබැයි එහෙම හොඳට හැදිලා ඉන්නකොට විටක එහෙම අපි ඉන්න චේතනාව අපි ප්‍රශ්න කළ යුතුයි. ඇයි අපි එහෙම ඉන්නේ කියලා. අපේ හම්දුරුවනේ මේ වැඩසටහනේ අපි නොලැබූ සම්පත් ලැබීම කියන කාරණාවේදී ඔබ වහන්සේ ඊටාම හොඳින් පැහැදිලි කරගෙන ආපු කරුණුත් එක්ක අපි අද එන්නේ අවසාන කොටසට. සහ හම්දුරනේ නොලැබූ සම්පත් ලැබීම වෙනුවෙන් වංචක ධර්මයේ අස්සේ හැඟවුණු නැත්නම් මේ පසුපස සැඟවුණු කතාවේ අවසාන මාතෘකාවට අපි හම්දුරනේ ඉන්නේ. අල්පේච්ඡතා වේශයෙන් වංචක ලෝභය කියන කාරණාව. හම්දුරනේ ඒ පිළිබඳවයි මේ විග්‍රහය ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම සහන් මහන්තා දැන් මේ වංචක ධර්මවල තියෙන විශේෂත්වය තමයි සමහර වෙලාවට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ කාරණා. දැන් අල්පේච්ඡතාවය කියලා කියන්නේ බලාපොරොත්තු අඩු බවනේ. ලෝභය කියලා කියන්නේ බලාපොරොත්තු වැඩි බව. එතකොට බලාපොරොත්තු වැඩි බව නම් වූ ලෝභය බලාපොරොත්තු අඩු බව නම් වූ ස්වභාවයක් තුලින් සක්‍රිය වෙනවා. ඒක හරි සුවිශේෂයි. එතකොට දැන් මේ අල්පේච්ඡතා වේශයෙන් වංචක ලෝභය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? සමාජයේ එක්තරා ප්‍රවණතාවයක් තියෙනවා. නායකහඳුර ඒක හරි ලස්සනට මෙතන පැහැදිලි කරනවා. නොපිලිගන්නා තැනැත්තාට වඩා වඩා දෙන්නට උත්සාහ කිරීමත් ප්‍රත්‍ය උවමනා තැනැත්තාට දෙන්නට නොකැමැති වීමත් මිනිසුන් කෙරෙහි පවත්නා එක්තරා গুপ্ত ස්වභාවයකි. ඒ ස්වභාවය නිසා බොහෝ ප්‍රත්‍ය පිළිගැනීමට නොකමැති තැනැත්තා ළඟ ප්‍රත්‍ය ගොඩ ගැසේ. අල්පේච්ඡතාවය නිසා ලැබෙන කීර්ති ප්‍රශංසාවට හා ලාභයට තැළුම් කරන්නා කෙරෙහි සමහර විටේ ලෝභය අල්පේච්ඡතාවයෙන් පහළ වෙනවා. දැන් මේ මිනිස්සුගේ තියෙන එක්තරා ස්වභාවයක් තමයි ඉල්ලන කෙනාට දෙන්න කැමති නැහැ. ඉල්ලන්නේ නැත්තම් තමයි දෙන්න කැමති. දැන් ඒක අපි උනත් අත්දැකලා තියෙනවා. අපේ ආචාර්ය පී.කේ. අධිකාරම් මැතිතුමා 2014 වර්ෂයේ ආරම්භ කළ දුෂ්කර විහාරස්ථාන වලට දායක කණ්ඩායම් යොමු කරලා ඒවා සංවර්ධනය කරලා එක දවසේ එක මොහොතේ කටන පිංකම් කරලා සත්‍යක්‍රියා කරන වැඩසටහන රටත් සාසනයත් සුරක්ෂිත වෙන්නට අදිෂ්ඨාන කරමි. දැන් මේකෙදි යොමු කරපු සමහර දායක කාරකාදීන් අපට කියන දේ තමයි හාමුදුරනේ ඒ හාමුදුරුවෝ ඉතින් කොච්චර හරි දේවල් ඉල්ලනවා අරක කරලා දෙන්න මේක කරලා දෙන්න මේක කරලා දෙන්න කියලා. එතකොට එහෙම ඉල්ලන ස්වාමීන් වහන්සේලා ඉන්න තැන්වල මේ ඒ ඒ යන දායකයින්ට ඒ කටයුතු කරන්න පුළුවන්. පුළුවන් වුණත් ඒගොල්ලෝ කැමති නැහැ අර එහෙම ඉල්ලනවාට. සමහර තැන්වල ඒ දායකයෝ කියනවා හාමුදුරනේ ඒ හාමුදුරුවෝ කිසි දෙයක් ඉල්ලන්නේ අපි දෙන්න හැදුවත් උන්වහන්සේලා ඒවා මේ අවශ්‍ය නැහැ ඒක මේ ඔයගොල්ලෝ හිතලා බලලා කරන්න කියලා කියනවා. ඉතින් එහෙම තැන්වලට අර මිනිස්සු තව තව දායක එකතු කරගෙන ගිහිල්ලා අනේ ඒ හාමුදුරුව හරියම හොඳ කෙනෙක් කිසි දෙයක් ඉල්ලන්නේ අපි මේ දේත් කරලා දෙමු මේ දේත් කරලා දෙමු කියලා විශාල ප්‍රමාණයෙන් ඒගොල්ලෝ ඒ තැන්වලට සංග්‍රහ කරන්න ඉදිරිපත් කරනවා. ඉතින් මහානායකහරු කියන්නේ මේක මේ මිනිස් මනසේ තියෙන එක්තරා গুপ্ত ස්වરૂපයක්. ඒ කියන්නේ ඉල්ලුවොත් දෙන්නේ ඉල්ලුවේ නැත්තම් තමයි දෙන්නේ. ඒක මේ ප්‍රත්‍යලාභය සඳහා විතරක් නෙමෙයි හැම දෙයක් ගැනම. දැන් සමාජයේ ප්‍රසිද්ධම කතාවක්නේ. දැන් ওই තරුණ තරුණියන් අතර අනිත් කෙනාගේ ආදරය අපේක්ෂා කළොත් ඒ බඳු කෙනාත් එක්කලා ආදරයෙන් බැඳෙන්න අනිත් අය කැමති නැහැ. නිකන් අර ඒක ලාභයි වගේ. එතකොට වැඩි ගණන් ගන්න නැතුව ඉන්නවා නම් ඒ ඒ පුද්ගලයාට ඇලුම් කරන්න ඒ පුද්ගලයා සම්බන්ධ කරගන්න තමයි පුළුවන් තරම් උත්සාහ කරන්න. අපි තව සමාජ කියමනකුත් තියෙන්නේ මේ අර තාත්තගේ ආදරෙත් හරියට බස් එකේ කොන්දොස්තර මහත්තයාගේ ඉතුරු සල්ලි වගේ කියලා. දෙන බවත් දන්නවා. ඔව්. ඉල්ලන්නෙත් නැහැ. ඔව්. ඉතින් අන්න ඒ වගේ গুপ্ত ස්වરૂපයක් තුල තමයි මිනිස්සු දේවල් ක්‍රියාත්මක කරන්නේ. දැන් ඒ අනිත් අයට උදව් කරන්න ක්‍රියාත්මක වීමත් ඒ වගේ නිරන්තරයෙන්ම දේවල් ඉල්ලනකොට මිනිස්සුන්ට එපා වෙනවා. එහෙම ඉල්ලන්නේ නැත්නම් හොයලා බලලා හිතලා බලලා හරි දෙන්න උත්සාහ කරනවා. දැන් මේ ගුණය එහෙම නැත්නම් මේ ස්වභාවය මේ මේ මිනිස් සිතේ ක්‍රියාත්මක වෙන මේ ගති ලක්ෂණය එක්තරා ප්‍රමාණයකින් අපේ මනසට දැනුණට පස්සේ අර ලාභ සත්කාර කැමැති පුද්ගලයාගේ මනෝභාවය අල්පේච්ඡතා ස්වરૂපයෙන් මතුවෙන්නට පටන් ගන්නවා. එතකොට අල්පේච්ඡතාවය හොඳ දෙයක්, වැඩි දේවල් අපේක්ෂා නොකර ඉන්න බව හොඳ දෙයක්. එතකොට ඒ සද්භාවය තුලින් අර තෘෂ්ණාව අවදි වෙනවා. අවදි වෙනකොට ඔහුට හිතෙන්නේ තමන් ඇත්තටම දේවල් වැඩිපුර බලාපොරොත්තු වෙන්නේ තමන්ට එච්චර අවශ්‍යත් නැහැ වගේ ගතියක් ඔහුටම හැඟෙනවා. නමුත් ඔහුට තේරෙන්නේ ඒ ඒ අල්පේච්ඡතාවය තුළ තමන් මෙතරම්ම දැඩිව ඉන්නේ ඇයි කියලා. දැන් ඒවා ශහන් මහත්තයා අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ විදිහට. දැන් අපි හිතමු යම් කෙනෙක් දේවල් දෙන්න හදනකොට නෑ මට අවශ්‍ය නැහැ කියලා සමහර වෙලක බැහැර කරන්න උත්සාහ කරනවා. ආය ආය දෙන්න හදනකොට සමහරු කුපිත වෙන අවස්ථා තියෙනවා. දැන් මම කිව්වනේ මට එපා කියලා මේ මට එකපාරක්ම තේරෙන්නේ එකපාරක් කිව්වම තේරෙන්නේ නැද්ද මට කරදර කරන්න නැතුව මේ ඉන්න බැරිද එතකොට දැන් අල්පේච්ච නම් එහෙම කුපිත වෙන්නේ මොකටද එතකොට දැන් එයාට ඕන මම අල්පේච්චයි කියන ප්‍රතිරූපය රැකගන්න දැන් අර මනුස්සයා නැවත නැවත දෙන්න හදනකොට තමන්ගේ අල්පේච්ඡතාවයේ ප්‍රතිරූපය බිඳෙනවා එහෙනම් ඔහුගේ සැබෑවට තියෙන්නේ අල්පේච්ඡ බවද නැත්නම් අල්පේච්ඡයි කියන ප්‍රතිරූපය රකින්නට උත්සාහ කිරීම. දැන් ඔය මස් මාංශ කෑමෙන් වැළකින අයගෙත් සමහර විට ඕක පේනවා. සමහර දැන් ඒකටත් අපේ ඔය අධිකාරම් මැතිතුමා ඇත්තටම එතුමා ඇසුරු කිරීමෙන් මම ගොඩාක් ප්‍රායෝගිකව දේවල් එතුමාගෙන් ඉගෙන ගන්නවා. එක් අවස්ථාවක එතුමයි තව එතුමාගේ මිත්‍රයෙකුයි තවත් මිතුරෙකුගේ නිවසකට ගියන් පස්සේ ආහාර වේලක් සකසලා තිබිලා තියෙනවා ආගන්තුකයින් හැටියට මේ අයට. දැන් මස් හෝ මාළු හදලා දැන් පිඟානට කෙලින්ම බෙදලම දීලා තියෙනවා. එතකොට අර අධිකර්ම හතත් එක්කලා ගිය යාළුවා කියලා තමයි මං මස් මාළු කන්නේ නැහනේ කන්නේ නැති බව දන්නේ නැද්ද මේ මොකටද බෙදුවේ කියලා. ඉතින් එයා ලොකුවට මේක කෑ ගහලා සද්ද කරලා දැන් අර ගෙදර මිනිසුත් අසරණ වෙලා ඒ මිනිසුත් දැන් මේ ආගන්තුකෙන් හැටියට වැඩි හොඳට සත්කාර කරන්නයි මේක හදලා දුන්නේ. දැන් මේ මිනිසුන්ටත් හරි ප්‍රශ්නේ. දැන් මස් මාළු කන්නේ නැත්තම් දැන් මොනවද අපි දෙන්නේ කියලා. ඊට පස්සේ ආය සම්බෝල හදලා ඔහොම ඉතින් මහ ජරමර ගොඩක් කරලා අධිකාරම් මහත්තයාත් දැන් මස් මාළු වලින් ඒ කාලේ සම්පූර්ණයෙන් වැළකීලා ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ අධිකාර මහත්තයා අර මොකුත් කලබලයක් නැහැ. කෑම ටිකක් කනවා අර අනිත් තිබිච්ච මොනවා හරි ව්‍යංජනත් එකලා කාලා බත් ටිකකින් එක මස් කෑල්ලක් වහනවා. ඊට පස්සේ අනිත් ව්‍යංජනත් එක්කලා තව බත් ටිකක් කනවා. තව බත් ටිකකින් තව මස් කෑල්ලක් වහනවා. ඊට පස්සේ දැන් අධිකාර මහත්තයා බත් පිඟානේ භාගයක් කාලා ඉවර වෙනකොට දැන් බත් පිඟානේ මතුත් භාගයක් ඉවරයි මසුත් පේන්න නෑ දැන්. එතකොට දැන් ගෙදර අයට සතුටුයි. හා මෙයා ඉතින් වත් කාලා තියෙනවා. ඉතින් දැන් ආගන්තුක හිතරි දිලත් නෑ. හිතරි දිලත් නෑ. ගෙදර අය ඉතින් හොඳට මස් මාංශත් එක්කලා දැන් කෑම දුන්නා. දැන් සතුටින් කෑමත් කාලා තියෙනවා. ඉතින් පස්සේ අරක අස් කරනකොට ඉතින් ඒක ඒගොල්ලෝ දකින්න ඇති. ඉතින් ඒක කවුරු වස් කළාද දන්නේ නෑනේ. සමහරලාට මේ මං හිතන්නේ අධිකාරම් මහත්තයාම තමයි ඒක ඊට පස්සේ සතෙකුටද කොහෙද දාලා තියෙන්නේ. දැන් අර එතන මුකුත්ම ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙන්නේ නැති හැටියට ඒක සමබර කළා. දැන් අර අනිත් එක්කෙනාට ඇයිද එහෙම සමබර කරන්න බැරි වුනේ? අධිකාරම් මහත්තයාට එහෙම සමබර කරන්න පුළුවන් වුණෙත් මේ දෙකේ වෙනස. අධිකාරම් මහත්තයාට ඕන උනේ නැහැ තමන් මස් මාංශ නොකන කෙනෙක් කියන ප්‍රතිරූපය හදන්න. එතුමාට වුණේ තමන්ගේ ප්‍රතිපත්තිය රකින්න. නමුත් අර අනිත් මිත්‍රයාට ඕනෝනේ ප්‍රතිපත්තිය රකින්න නෙමෙයි ප්‍රතිරූපය හදන්න. මම මස්මාළු නොකන කෙනෙක් කියන ප්‍රතිරූපය හදන්න. අන්න එතන තමයි වෙනස. එතකොට හැබෑවටම අල්පේච්ඡනම් අනිත් කෙනා ගෙනල්ලා ගොඩ ගහලා ගියා වුණත් තමන් අපේක්ෂා කරන්නේ නැත්නම් තමන් හිතින් ඒවා බාර ගන්න නැතුව අල්ලා ගන්න නැතුව හිටියාම එච්චරයි. අර ගෙනත් ගොඩ ගහන්න හදනකොට ඒවා ප්‍රතික්ෂේප කරන්න හදන්නේ ගැටෙන්නේ මං එපා කිව්වා නේද නිකන් අපි තෘෂ්ණාව වර්ධනය කරන්න හදනවා අපිට මේ ගොඩ ගහලා වෙරලා මේ අපි බහුභාණ්ඩික කරන්න හදනවා කියලා එහෙම අර්බුදයක් ඇති කරන්නේ ඇයි ඒතනත්තාට ඕන වෙන්නේ අල්පේච්ඡ වෙන්නට නෙමෙයි තමන් අල්පේච්ඡයි කියන එක ලෝකෙට පෙන්න. ඉතින් අන්න ඒ විදිහට පරිස්සමෙන් අපි අපේ මනස ගැන අපේ ප්‍රතිචාරයන් ගැන යම් යම් අවස්ථාවලදී ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් තමයි ඇත්තටම මම මේ ක්‍රියාත්මක වෙන්නේ හැබැයි ප්‍රතිපත්තිය තුළද එහෙම නැත්නම් එහෙම ප්‍රතිපatti රකින්න කෙනෙක් වගේ ලෝකෙට පෙන්වීමේ අවශ්‍යතාවයක්ද මා තුළ තියෙන්නේ කියලා හරියටම හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මේ වංචක ධර්ම වලින් සිත නිදහස් කර ගැනීමට ප්‍රධානම කාරණය තමයි සති සම්පජඤ්ඤයෙන් හැම විටම තමන්ගේ මනස ප්‍රත්‍යවේක්ෂා කරලා බැලීම. හොඳයි අපේ හම්දුරුවනේ ඔබ වහන්සේ ඒ ධර්ම කාරණා පිළිබඳ අවබෝධ කිරීමේදී දන්නේම නැහැ වැඩසටහන් පෙලක් එකට එක දිගට එක ලෙසට මෙලෙසට අප ඔබ වෙතට ගෙනවා වංචක ධර්ම පිළිබඳව. ඉතින් වංචක ධර්ම ක්‍රියාත්මක වීමේ කාරණාවේදී නොලැබූ සම්පත් ලබා ගැනීම කියන කොටස ඇතුලේ අපි ලබන්නට යන සම්පත් අපි ඊටමත් උත්සාහයෙන් හඹා යන සම්පත් ලබා ගැනීමේදී සූක්ෂම විදිහට ඊටාම හොඳ ගුණාංග තුල ක්‍රියාත්මක වෙන අහිතකර බලපෑමක් පිළිබඳවයි මේ කතා කළේ. ඉතින් අපේ හම්දුරුවනි වංචක ධර්ම ගැන කතා කරන සුගත පද විවරණ වැඩසටහනේ පුරා හෝරාවක් දන්නේම නැතුව අපට ගෙවිලා ගිහිල්ලා. ඉතින් ඒ නිසා අද දවසට මේ වැඩසටහනට තිත තබන්නට අපට අවසර. එමත්ෙන් අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන් සදහම් දෙසුමට ධම්මසුනට වැඩම කරන්නට යෙදුණු නම කියන්නට අවසරයි ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අපේ හැඳුරුනේ බොහෝමත්ම පින් අද දවසේ සියස මාධ්‍යජාලයේ ප්‍රධාන මැදිරි පරිශ්‍රයට වැඩම කළාට ඉතින් තවත් දවසක මෙවැනිම වැඩසටහනකින් යලිත් ඔබ හමුවන්නට සූදානමින් අදට මෙලෙසට වැඩසටහන නිමා කරනවා සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනය දැහැමින් දිවිගෙවන දනහට යහපතක්ම වේවා තෙරුවන් සරණයි